භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්පි දුක්ඛවේ ඒකේ සමනක් බ්‍රාහ්මන අමරාවිත්තේ පිතා සත්‍ය සත්‍ය පඤ්ඤාං සුත්තෝ සමානෝ වාසාවිත්තේ සංඝාපද්‍යති අමරාවිත්තේ පංචස්සේ විවත්තු Thank you. සේනායක මහා නායකයන් කරයි. මේ අභිවාදනය පිළිබඳව කරගෙන දැන් අපි තමයි දාස්ක දින විදියේ වගේ මේකකට අවස්ථාවක් නැතන ධර්ම දේශනාව කරන්නේ. අතුනේ මේ ධර්ම දේශනාව සඳහා පොදු මාතෘකා වශයෙන් අපි ඉතිරිකයේ සූත්‍ර පිටකයේ ආයේ දීගනිකායේ පළවෙනිම දෝෂය ප්‍රඥාන දෝෂයයි අනුකූලයෙන් අයිසයින් කියනවා. අපි මේ වෙනකොට ඒ සූත්‍රයේදී සූත්‍ර දේශනා අතක් පවත්ලා අදගෙන අතවෙනි දේශනාවටයි මුල කරන්නේ. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සර්වඥ වහන්සේගේ අස්ථාවයේ විශිෂ්ට ඥානය සාමත්‍ය සියුම් විදියට දෙදලා සර්වඥ වාක්‍යයේ විසින්ම දක්වනවා උරෝධයේ හරහා. ඥානීය ඥානයේ සඳහා නෙවෙයි ඥානීය මනුෂ්‍යයා සඳහායි කියන උරෝධයේ සඳහලා දේශනා කරන අවස්ථාව. ඉතින් නමුත් උරෝධයක් මේක විග්‍රහ කරන්නේ ඥානීය ඥානීය සඳහා කියන අදහසින් දෙවෙනි. ඒක නිසා ඒ විග්‍රහයන් තමන්ගේ ජීවිතය සම්බන්ධ කර ගැනීම පිළිබඳව මේ විග්‍රහ කරන්නත් වගේ කියන්නේ නැහැ. වෙන විදිහට කියනවා මේ අත පොරොදින හරකලා නෙවෙයි. ඉවත් වෙලාවට මෙවැනි සූත්‍ර විග්‍රහයට විවරණයට අර්ථකථාවක් ලක් කරනවා. නමුත් අපි එහෙම ඥානයේ ඥානයේ සඳහා වෙන අදහසක් නෙවෙයි මේ කටයුතු කරන්න හදන්නේ. අපි මේ ඥානයේ අපේ මේ යෝගාවචර ජීවිතය සඳහායි සර්වඥාගේ විසින් දේශනා කරන ලක්ෂ අපිට එතන එතන ආහාර කර ගැනීම සඳහායි ඕජාව ධර්මෝජාව ලබා ගැනීම සඳහා කියලා ඇති කාන්දුරට ප්‍රයෝජනය කලකලා ප්‍රායෝගික පැත්ත බල ඉස්සරහට ගන්නයි බලාපොරොත්තු එහෙම නමුත් ඒ සූත්‍රයේ ස්වභාවයම තමයි විවේචනාත්මක වයි කාරණා ඉදිරිපත් කරන්නේ වාද මූලක වාගේ ගැටියක් තියෙනවා. නමුත් සියලු වාදයන්ගේ ඉස්සලවර සියලු විවේචනයන්ගේ කෙළවර දක්වන්නයි සූත්‍රය පෙළගහලා තියෙන්නේ. සතිය වාර තුන හතරේ ඒ ආකාරයෙන් අන්තිම දක්වාම ඥානීය විසක භාවයක් ඥානීය පරිත්‍යක් නැති විකුණක්යක් නැතිවක් සම්දිසු බොහෝම ආයාසයෙන් බොහෝම උමනාවෙන් එක්කස් කර ගන්නා ලද නමුත් දෙලවරකට යන්න බැරි. පටලැවිල්ලෙන් ගලවා ගන්න බැරි දැන් සර්වසන් වාසයේගේ විශ්වඥානේ දැකලා දැනගෙන උන්වහන්සේගේ ගෝල බාල පින්ද වෙන විවාහ පිළිසක විස්තර කරලා දෙනවා. මෙන්න මෙවැනි මෙවැනි වාද ස්ථාන තියෙනවා, පටලැවිල්ලෙන් තියෙනවා, ග්‍රන්ථ ස්ථාන තියෙනවා, පාළි බොරුවලවන් තියෙනවා. ඒත් ඒ බොරුවල් වල වැදිලා තියෙන විහිළුවට ගිහිල්ලා නැහැ. ඉතාලම ප්‍රදේශ පරිස්සාවේ ලොකු සැපවීමකින් කටයුතු කරගෙන ගිහිල්ලා අන්තිමට ඒ ඒ තැන්වල දෙයත්ෝ ඉර වෙලා තියෙනවා, නතර වෙලා තියෙනවා, දැකවලට අවු වෙලා තියෙනවා. දුරවල් වල වැටලා තියෙනවා. එහෙමනම් ලෝකාට දෙන්නේ ඇත්ත බොහෝම ඉස්සරහින් ඉන්නේ බොහෝම දියුණු ආධ්‍යාත්මික ආගමික වැදගත් කඩදාසි. එදා සාමාන්‍ය ලෝකයේ දිනදා ජීවිතය රැක ගන්න බැරි, එදා වේල සත්‍ය ආ ගන්න බැරි මත්මේ ඉන්න ඇත්තන්ට දෙදෙනියක් වෙන්නේ බොහෝමත් උසස් වශයෙන්. නමුත් ඉරියස්සෝ අනුගමනය කරොත් දැනකෝ නොදැන ඉරියස්සෝ වැටෙන වලවල් වලට මේ පරිවර්තකාරක දෙයක් වැඩෙන් සිද්ධියි. ඒ නිසා රවචන් වහන්සේ සමන් වහන්සේ ඒ ස්වාදපතයන් ඉක්මවලා ඒ රැටිච්චි දුර්වලවල් ඉක්මවලා ගිහිල්ලා ආම මේ මට්ටමකවත් දැනෙලා නැති ශ්‍රාවකයන් එන්නේ මහා ප්‍රඥාවෙන් වාදයෙන් මහා කරුණාවෙන් දේශනා කරනවා කොහොමද මෙන්න මේ වාදයේ විද්‍යා දෘෂ්ටි 62ක් ඉලක්ක වශයෙන් දෙන්නේ. ඒ බැලු ගන්නට බොහෝම ශ්‍රේෂ්ඨ, බොහෝම ගැඹුරු, බොහෝම තර්කයට බැසගත් අදහස් වෙතේ නමුත් ඒ වගේ මුල නැද අග වශයෙන් තියෙනවා. මේ විදිහට සක්නාගත්තට පස්සේ ඒ ඇත්තෝ කොතනින්ද මේක කෙලවර කරන්නේ? ඒ ඇත්තෝ මේක ඇයි මේ උදේට බන්නවගන්නේ කියන දෙකලවර පරිසරය. ඒකට උන්වහන්සේ ඉස්හාමත් එවැනි වාදවලින් මේ වෙලා ගැලවිලා එයින් එතර වෙලයි අපිට. ඒක තමයි මේ කාලක දේශක අලුත් කාලක දේශක දෙන්නවින් උත්සාහ කරන්නේ ඒක උත්සාහ කරනකොට මේ ලෝකේ සාමාන්‍යයෙන් කියන වර්ණනා කිරීම, දුරු වර්ණ කිරීම, ಗುಣ දොස් විවේචනය කියන එක සර්වඥාන්සේගේ මේ සූත්‍රයක බලනකොට අලුත් අර්ථයක් ඇති කරගන්නවා. ලෝකයේ අපෝ සත්‍යවරු සාවකයෝ ප්‍රවචනය ගැන මෙච්චර විනෝදෙක් මෙච්චර විනෝදෙක් ආදී වශයෙන් ගුණ ප්‍රකාශ කරන්නේ මේ වාගේ කෙලවරක් අන්තයක් කරලා නෙවෙයි ඒ කරලා ජීවයේ හේයත්ෝ කරක් කරගන්නවා අනුකූලතාවක් වෙනවා නමුත් අනතුරටපත් මේ රහතනන්ට දැක ගන්න ධර්මයේ දැක ගන්න ඒ භවචනන්ට විසින් විස්තර කරන්නේ බ්‍රහ්මජාලය ඒ බ්‍රහ්මජාලයෙන් ගැලවීමක් කියන එක අදුගාමී සුතමය වශයෙන් ඊගාවට මේ අනේකුත් පරස්පවාද සමග ගලපන එයත් විස්තර ප්‍රේෂ්ඨයි කියලා යමදී ඇයි මේ සර්වඥන් වහන්සේ උත්තර උනායි කියලා කියන්නේ සර්වඥන්ගේ ඒ දෙවස් කියයි කියලා කියන කොහොමද මේක උනේ කියලා සිතාමේ වශයෙන් හෝ එහෙම නැත්නම් නිමිත්තක් වශයෙන් ලබන හෝ මේ සෝතිසාමේ විපස්සනා භාවනාවේ ප්‍රත්‍යක්ෂ වශයෙන් හෝ ලබා ගැනීමට උනන්දු කරගෙන ඉන්න එක. ඒකෙදි අද මේ අපි ඉදිරිපත් කරන්න හදන මේ සමනා විශ්ලේෂක වාදය කියලා මේක කියන්නේ වාචා විශ්ලේෂකය කියලා කියනවා. ඒ කියන්නේ ලුහුකල යන ක්‍රමයක්. ලේඛකල යන ක්‍රමයක් දර්ශනයේ කියනවා. ඒක සමහරට තමන්ගේ මූලික තේමාව බවට පත් කරගන්නවා. ඒ කියන්නේ කිසි වෙලාවක වාදයකදී හෝ එහෙම නැත්නම් වෙන සමුළු භාෂණයකදී අවුලෙන්නේ මේ පැත්තෙන් මේ පැත්තෙන් කරලා යනවා ඒ නිසා ඔබේ වාදේ දොරුකයක් කරන්නත් බෑ ඇත්ත දෙයක් කරන්නත් බෑ ඒ නිසා මේකට අමර වාදේ කියලා කියනවා නැත්නම් අමරා විද්‍යට වාදේ කියලා කියනවා ඒක සාමාන්‍යයෙන් අපි පොතක් තියෙන බාර ගන්න ලෝකයේ තියෙන හොඳම දයක් මේ තමයි ආඳගේ ප්‍රතිපත්තිය මේ නිසා ආඳවත් අමර කියලා කියනවා ආඳ බොහෝම ලස්සන වතුරේ යහද මට කඳනවනේ යහද මට ඇවිදින් ඒකේ අනිත් කාලවලට වැඩිය දෙකේ සාමාන්‍ය ජීවිතයක ජීවත් වෙන මොනම කාලයක් අල්ලන්නේ. අපි අල්ලුවත් දෙක. අනිත් වගේ තමයි අමරාවිච්ඡේද වාදී කියන්නේ මොනම ප්‍රශ්නයක් ආවත් එහෙමත් නෑ, එහෙමත් නෑ, මම එහෙම කියන්නේ නෑ, මම මෙහෙම කියන්නේ නෑ කියලා හැම පැත්තෙම ඒ ලෙස්සලා යන ක්‍රමයක් තියෙනවා. එන්නේ ලෙස්සලා යන ක්‍රමේ නිසා ඒ ඇත්තෝ නැත්නම් ඒ වාගපතේ ගත්ත ඇත්තෝ ඉර වෙන ඉරවිල්ලක් මේ ජීවිතයේම අරන් සත්‍යෙ ළඟා වෙන්න බැරි තමයි මොකද මේ කප්පිලක්ෂේ දැකලා අන්න එවැනි වාදපතයන්ට පත් වෙන්න පුළුවන් තොන් හතරක් විවර හතරක් දොරටු හතරක් මේ ශාවකයන් වෙනින් විස්තර කරනවා අමරාවිච්ඡේක වාදයේ කියලා තමයි මේකට සාමාන්‍යයෙන් සරුවත්න මහන්සියගේ වචනය අනුව ත්‍රිපිටකේ සඳහන් කරන්නේ ආන්නේ මේ වාද හතර බැලුවොත් මේ දක්වා ආපු මේ යෝගාවට දීතේදී අනිවාර්යයෙන්ම දෙක තුනක් හම්බලා තියෙනවා. හැබැයි එක ප්‍රායෝගික නිරීක්ෂණයක් වෙයි කරන්න පුළුවන් අපි කොහොම හරි ඒ වාදෙලි ගැලවිලා තියෙනවා. ලෝකෙල නම් අපිට මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ භාවනාවක් කරන්න අපේ මොකද ගැළවුණේ මොනතරම් භයානක දෙයක්ද කියන එක අපි නොදැනීමත් ඉඳලා. ඒක නිසා මේ ධර්ම දේශනාවෙන් පුළුවන් වුණොත් අපි මේ වාගේ අපි හරි තමයි තම තමන්ගේ ඥානෙ ඒ වාගේ ඒ ආනන්ද ප්‍රතිපත්තිය සහිත වාදපත සහ ගුරුවරු දේලාගෙන සාහිත්‍ය දෝ අත්හදා බැලිය හැකි මොනේකට අපිට වුණ පුළුවන් දේ මේ පාරේ ඒක මතක් කරලා දේවා මේ අපි ගැලවෙන ගැලවිලා කියලා සතුටක් ඇති වෙන්නේ ඒකත් මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙනවා එතකොට තමයි ඇත්තටම අපිට ධර්මය ජීවිතේ සම්බන්ධ වෙන්නේ නැත්නම් මේ අමරාජිකවාදී කියලා වාදයක් වෙනකට ආකේ නම විතරයි ඉතුරු එහෙම නොවි අපි මේ තාක්කල් ආපු ගමනේදී අපි එවැනි දැන් වලින් වේදී ආපියට ගැන ඒ සතුට වෙන්න පුළුවන් වුණොත් අපිට ජීවිතේට එක එක හැමදේම සම්බන්ධ වෙනවා. අන්න ඒකෙදී ඒ වාගේ අමරාදිත්‍යක වාදයකට කෙනෙක් ගැටෙනකොට සත්‍යයට නැත්නම් අමරාදිත්‍යක වාදයේ කියන එක ලෝකේ වදා කාලිකව පවතින හේතු හතරක් තියෙනවා. එන්නේ මේ හේතු හතර සර්වඥාන්සේ අර විදිහට කතා කරනවා ආපජ්ජ අමරාදිත්‍යකන් සතුනි වත්තුනි. අතර වස්තුවක් අරමුණු කරගෙන පදනම් කරගෙන කෙනෙක් නැත්නම් ලෝකයා නැත්නම් දර්ශනය මේ අමරාදිත්‍යක වාදයටපත් වෙනවා. ඉතින් එක්ක වේ ඒකත් ඒ සමනස් බ්‍රාහ්මනා ඉදන් කුසලං යථාභූතං අපදාන. ඉදන් අකුසලං යථාභූතං අපදාන. මුද ධාර්මික වූ ආධ්‍යාත්මික වූ ආගමික වූ සම්මහර සමහත් රාහකනේ ඉන්නවා ඒ ඇත්ත මේක කුසලය මේක අකුසලය කියලා ගන්න. ඒකෙන් තමයි දක්ෂ භාවය අදක්ෂ භාවය කියන එක ගන්න. ඒ ධන දක්ෂ දන්නේ නැතිකම සියත දන්නවා. මොකද දෙලී කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මොකද අකුසලයේ කියලා කියන්නේ මොකක්ද දන්නේ නැහැ. ඒ නිසා යම් ආකාරයකින් මම කිව්වොත් එන්න මේක කුසලයේ මේක අකුසලයේ කියලා එහෙමනම් එක්කෝ මට මේ මං කියාපුගේ නොදැන කියාපු දේ පිළිබඳව සංඥාවක් ආදාවක් පහළ වෙනවා. නැත්තම් රාගයක් පහළ වෙනවා. නැත්තම් දෝෂයක් පහළ වෙනවා. නැත්තම් ඒ නම් නොකියුණත් පිළිබඳව නැත්නම් මට වාද කරන්න වෙනවා පිළිබඳව කතියක් අහනවා. ඒක සංද රාග දෝෂ කටියේ තියෙන ඒ මොනවා හරියක් මට පහළ වෙන දෙයක් තියෙනවා. යම් ආකාරයකින් මට මේ විදියට මම මේ නොදන්නා දෙයක් අන්නවයි කියලා කියලා ඒ සංදේ දෝෂය රාගය කටියේ තියෙන එකක් ඇති වුණොත් ඒක මට අවුලක් වඩපත් වෙනවා. අනේ නමස්ත මොකක්ද? යම් මනස නිසා මුසා සෝමනස්ස විගහතෝ ඒ විදිහේ නොදන්නා දෙයක් මම මේ කරගෙන යන වැඩ පිළිවෙලේ තියෙන්නේ මට විශ්වාස නැති දෙයක් විශ්වාසයි කියලා කියන්නේ ගියොත් මට පටලවිලක් වෙනවා එහෙම වුණොත් මට ඒක දුකක් වෙනවා ඒ දුක ඒකාන්තයෙන් මගේ ධර්ම මොක්ෂ අන්තරා කරනවා ඒ සමග මේ කුසලයේයි අර්ථකථනයට දැකිය යුතු නැහැ මේ අකුසලයේයි අර්ථකථනයට දැකිය යුතු නැහැ කියන ඒ අත්ෝ ඒ මේ ප්‍රශ්නයක් ආවම ඒ කවුරුහරි ඇවිල්ලා උත්තේම එහෙම කරන එක කුසලයක් කරද්දී කියලා මේ වංශිමේනෝ කතාපිමේනෝ අනිකාපිමේනෝ නෝතිමේනෝ නෝ නෝතිමේනෝ වගේ මෙසේ නෙවේ. මෙසේ කියලා මගේ සංඥාවක් නැහැ. ඒ වේලනයි කියලත් මගේ සංඥාවක් නැහැ. අන්න දෙවිලනයි කියලා මගේ සංඥාවක් නැහැ. නැහැ කියලා සංඥාවක් නැහැ. නැත්නම් එමත් නැහැ. ඕක කියලා ගන්න මොනකතාවකින්වත් තේරෙන දැනේ මොකද්ද කියන්නේ කියන කල්ලගන්න බැහැ. ඉතින් මට මම මේ වගේ වෙලාවකට ඉස්සරහට හඳුනා කරගන්න ඇති. ඒ මේ භාග්‍ය සම සීලයෙන් තොරව මේ බුද්ධ ආගම සාසන විද්‍යාව උගන්වන්න හදන ඔක්කොම ලොම්ම කරපටලද තියෙනවා. මේ සත්‍ය හොඳටම දන්නවා සීලයට වැඩි අදි සීලය හොඳ කුසලයක් කියලා. ඔව් කවදාකවත් ඒකට පෙළඹෙන්නේ නැහැ මොකද ඒකට දසුණාව හම්බෙන්නේ. ඒක නිසා සීලය යටපත් කරගෙන මේ විශාල ගැඹුරු ධර්මය චින්තාවේ වශයෙන් හා සුඛමේ වශයෙන් විශාල වශයෙන් අනුන්ට ගැන්වෙන්නේ දෙවි. දැන් වෙලාවක් කවුරු නැගිට අනිවත්යේ සංකේත දැන් මේ ඔබතුමා උගන්වන්නේ මේ විමුක්තිය පිණිස ඒ විමුක්තිය පිණිස කටයුතු කරන කෙනා ප්‍රථමයෙන්ම සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනේ පිළිපෙළේ කියලා ඒ මනුස්සයා ඔය කියන මනුස්සය ටිකක් දෙල්ලුම් කරනවා. ඒකෝර කියන්නේ මේ කියනවා මේ උදාහරණය කියනවා විදර්ශනා දෝර ගන්ධ දෝර කියලා එකක් මම මේ කරන්නේ ගන්ධ දෝරේ ඒක විදර්ශනා දෝරේට අලුත් ප්‍රශ්නයක් වගේ ඇවිල්ලා ඒ නිසා අපි ඔක අමතක කරලා බාපි ගන්ධ දෝරේ ඉවරලා පීඑච් එකක් ගන්න බලමු. එන්න ඇතුළේ තියෙන පන්ති වෙලා යනවා අපිට මේ 6 30 කියන්නේ 6 30 මේ කවර කරගන්න හම්බ වෙන්නේ නැහැ කියලා ඉතින් ඔන්න ඔය මේ ශේෂ්ඨවේ විශේෂ්ඨවේ අන්නකදිනස්තවේ නැත්තේක් නෙවේ නැත්තේමත් නෙවේ ඒ මම ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න කාලේ මේ මාතේ යාපක තාක්ෂණයේ කියන්නේ ඒ විශාල යාපකයන් සම්බන්ධව හත්කල දෙයක් තියෙනවා මේ කුණුපත් කියන එක. ලංකාවෙන් ඔක්කොම පිළිගන්නේ නැත්නේ. ඒත් තාම රූපය කියනකොට කට අරගෙන යනවනේ බලන්න. මේක කියලා තියෙන්නේ නරකට අරගෙන කරන යුද්ධය. ඉතින් ඒක ඔක්කොමලාගේ ලහුවා මොකද නැති මුළු කතාව අයිතේකක් වගේ හත්යක් ඇයෙන මට්ටමට යනකම් ඉස්සත් වෙලා ශක්තිය දෙන විනාඩි 55කට දේශනාවක් දීලා තියෙනවා. ව්‍යාප්තියේ සමන්විතයක් එක්ක වැඩ ගන්නකොට අනුබල කපන යන්ත්‍රයක අසාව වෙලා ඇඟිලි හතරක් අපලගේ දරුවෝ මේ ආත්මෙට කියලා කියන්නේ ඒ ඇඟිලි හතර සමානව කොට. ඉතියා නිල කියාත්මය අර අනුකූලකම් නිරන්තරයෙන් ඒකක් දෙන්නලා ඒ දරුවට ඒ කාලේ පොතෝනම් කියලා නෑ ඉරුවත් අරගෙන මේ ආත්මෙත් ඒක වෙලා දෙන්නලා දෙලිනවා ඉතියා ආත්මෙ ළමයාට නෑරලා නැරෙන්න හේතුව ඒකත් මේ නැරලා දෙන්නේ මේකේ අවුස්සකටපත් වෙන. ඉන්නත් නැරලා කියන්නේ නමුත් ඒ දරුවෝ පොතේ අහලා ඉස්සරහට කරනවා කියන්නේ අනවල කපනයක් තියෙනවා. ඒක ඇඟින්න තුන ජීවත් වෙලා තියෙන ඔන්න මේ ආස්තය ඇඟිලි. ඒ වාගේම තව උණුවතුරක් ඇතිලා ඇඟ පිච්චිලා මේ ආස්තය උත්සාහයක් කරලා හරියට මෙතන එයා දුරට පැත්තේදී ඒ ආස්තය විදිහට යන්නත් වෙන ඔක්කොම මේ වගේ නෑ කියන්න බැරි බෑ කියන්න බැරි ඉල්ලුවක පොල්ලෙන් යවුවා වගේ. නිදර්ශන කෙනාට පාවිච්චි කරපත් කතා කරාම අපේ මේ ඇත්තන්ට බුදුමනෝ සිතුනයි බුද්ධත් පිළිගන්න බුදුත්පත්තියේ ඒකේ හරියට සංකාල දැක්වනවා. දැන් මගේ ආවියක් ආවියක් කියන කල්යාණ මිත්‍රයා. දින සභාවේ නෑ. ඉතින් එයා ඉන්නේ කොහොමද ඉතින් යන 55 ගේන්නේ කියලා කියවල කාටවත් ප්‍රශ්නයක් නෑ. ඉතින් කල්පනා කරා. අපි ලක්ෂා බබන්නේ කොහොමද කියලා නෑ. අපි දැන් කවුරු කියලා කිව්වෙ නැතිවත් අපි ඉතින් මොඩකමට හරි හත් ආයෙ අරගෙන දිවි ගන්නවා. නමුත් මේ මිනිස්යාගේ දෙවි විශ්වානිකුල සංගයත් එක බලනකොට විද්‍යාන්තරවල බැරි ලොකුයි. ඒ තරම්ම මුළු රටාවම උන්ති භාවයෙන් ආවේ. ඉතින් න්‍යාය වේදකන්නාති නැවලු ඔබතුමා පිළිගන්න කලවල බුදුසා. දෙවන්ත සම්මා ජීවිතේ ආදාපත් ඒ දක්වන හිතවත්. ඒ අනුන්ට ලෝකතම පෙන්වන තරම් විදහාන කාරණා ඉදිරිපත් කරාට ඒ දේ හිතා පිළිගන්න. පිළිගන්නවද නැද්ද කියලා හිතනවත් නැහැ. යකේස් නෙවේ, ඒකේස් නෙවේ, අන්දකේස් නෙවේ, නැත්තේ නැතයි කියන්නේ නැහැ, නැත්තේම නැහැ. ඉතින් ඊට පස්සේ අහලා ගන්න බෑ. ඒක මම යාළුවා මන්ට කියන අහුවා නම් නැතිච්ච සුණා නම් මම පිළිගන්නවා කියලා මම අහන්නේ කුණුප්පත්තේ පිළිගන්න උඹ මේ විලාවේ නම් මොකද කරන්නේ? අන්න කුණුප්පත්තේ කියලා දින්නේ නේද? තමන්ගේ සීල සමාධි ප්‍රඥාවක් පුරවගෙන මේ ගුණෝත්පත්තිය ඉරොඩ වෙන්න ඉතර වෙන්න සීල ගුණාත්මක වදනය කරන එක නෙවෙයි නැත්නම් අපේ සමාධිය පිළිගන්න එක නෙවෙයි අහන්නයි අර මොල් ප්‍රශ්නේ ඇහුවේ ඒ පුදුල අමරාවිශ්වවාදීන් උත්තර දුන්නා. මේ වාගේ තමයි ඔය හැම පඬිතුකෙක්ම කතා කරන්නේ කියන්නේ ඒ පඬිතුක ඒව කතා කරන වෙලාවේ තමයි සීලයලා කියන විවේක දේනාවෙන් කියන වෙනුවට මේ අනුන්ගේ බණ උගන්වන්නට ගන්න මේ උනන්දුවට ඇතුළු දිහා බලනකොට සිදුම් කඳුල තමයි මතක් වෙන්නේ. ඒ කෙනෙක්ගේ අනුරූපිත මෙච්චර ගැඹුරු ධර්මයක් අදාරන ඔබතුමා ඇයි මේක මෙච්චරම බලන්නේ නැත්තේ කියන්නේ? එදින මේ අපි කරන්නේ ගන්තුතෝරේ ඒක විදර්ශනා කියන්නේ තවදී මේ වයසට කියන්නේ කරන්නේ කිසිම තැනක විදර්ශනාව දැන් පුළු පුළුවන් කාලේ කර්ම කාලේ පුළුවන් තරම් ගල්ප දෙයක් කරනවා. ඉතින් ඕක වෙනදාට ගුරු ස්වාමීන් වහන්සේ තවත් දේශ කතාවක් කිව්වා. ඒ යෝම රටේ ප්‍රතිපත්තා දක්ෂලඳ කළක මිනිස්සේ අලුවන් ඒක දෙකක් තිබෙනවා. ඒක හංගන ගන්න මතකද වැඩිම කාලේ තියෙන අලුවන් දෙකේ ඒ වගේ එකක්. හැබැයි මිනිහට දෙන්නේ අලුවක්. ඉතින් මෙහා අනුදුරුත් අපේ වෙලාවේ මනසේ කරුණ කොච්චරම විශ්වාස කරනවා. ඒ අලුවන් දෙකේ අයියෝ දෙන්නේ කියලා දාලා බලන්න දෙන්නේ නෑ මේ දෙකේ තියෙන විශ්වාසය. ඉතින් මේ විදිහට මේක හරියට කියන්නේ මේක කියන්නේ ඕනේ. කොන්න වගේ තමයි ප්‍රයෝජනේ. සාතුන්ක පැත්තට පැත්තට හිතිල්ල එහෙම නැත්නම් සීතාවේ පැත්තෙන් කෙලකන්නේ ඇත්තෝ කියන කරන වැඩ දිහා බලනකොට ඒත් හොඳටම දන්නවා කුසලයේ කියන එක නම ගණන් ගන්න. අකුසලයේ කියන එක ගණන් ගන්නෙත් නෑ. ඒක නිසා මම මේ දන්නේ නැති දෙයකට දෙන්න ඕනෑ කියන්නේ කියොත් මට ඒකාන්තයෙන් සංකීර්ණ වෙනවා. ඒ සංකීර්ණ නම් ප්‍රශ්න අහනවා මම ඒක මුසාවක් බාටපත් වෙනවා මට විගහක්ක් බාටපත් වෙනවා මට ස්වර්ණ ලෝකාන්තර අපෝල මාර්ගයන්ගේ පඩියටපත් වෙනවා. ඒක නිසා මුසාවට බයි ඒත් කවදාකවත් වෙන්නේ නැහැ. ඉතින් සර්වඥාන්සේ මතක් කරන්නේ මේ පන්තියේ ඉන්න ඇත්තම උපතමයා තමයි. එයා තමයි මේ ඔක්කොම ආගමිකයෝ කියලා දෙන්නේ. කියලා කියනවා මොකද මේක ආදාවක් කියලා ක්‍රියාවක් කරන්නේ නැහැ ක්‍රියාවක් කෙරුවොත් තමයි මේ කරගෙන යන වැඩේ සම්පූර්ණයෙන්ම නිරකට වෙන බව දන්න නිසා ඒ ඇත්ත වෙන ප්‍රශ්න ගන්නවා සාමරාදිත්‍යක වාදී ඉවත්ලා අනේ මේක ගන්නදී ඒ විශ්වවිද්‍යාලවල වික්ෂුන් සඳහාම තියෙන විශ්වවිද්‍යාලන විනය උගන්වන්නට ආමුඛ වෙන්නේ නැති විදියට උගන්වනවා පැවිදි ශිෂ්‍යයන්ට විනෝ ගන්නන්නේ විදිහට. ඒක පරිවලා හරි අහියොත් ඒ විනෝ කරන්න දෙන්නේ එහෙම නැත්නම් පොතේ මේ ඩිග්‍රී ගන්න තියෙන්නේ කියන අර මන්ට දෙස්සේ බලන්න. ජීවිතේක දෙයක් නැහැ මේගොල්ලෝ හද තේම ගන්නවා කියන හදට මේක අදාළ නැහැ පොතේ අර එහෙම තියෙන එක කටපාඩම් කළ විභාගලි වල කරනකොට උපාධිය හම්බ වෙනවා. ඊට පස්සේ ගුරු පුහුණුවක් ලබාට පස්සේ උගන්වන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකම සාහිත්‍ය කරන්නේ මේ අමරාවති කියලා කියනවා. ඒ වගේම කාන්දාගාව වන්නත් ලැබෙනවා. ඒ ඉන්දියත් වෙන හස්තක නැත්නම් ගයිඩින් ලයිසන් ගන්න හැටි, සංවිධාන නැත්නම් ඔය වෙන විද්‍යාවද කියන ඕන දෙයකට දක්ෂම ගුරු වෙනවා ලැබෙනවා. ඒක අත්‍යන්ත උත්තරයි මේ පාලි භාගය පාලි වෙනවා තමයි. විනය වගේ දේවල් ඔකට. ඒකට උත්තර දෙන උත්තර ආන්නේ මේ වගේ දේවල් තමයි. මොකද ඒ කියන දේ කරන්න කරන දේ කියන්නේ කියන බොහොම සරල ජීවිතයක ළඟ දෙන්නේ ළමා වැඩි. එයන් තමන්ගේ වැඩ පිළිවෙල දක්වලා විචිතපත් කරන්න මේ විදිහට নানা ආකාර වාචා විච්ඡේද නැත්නම් අමරා විච්ඡේදයකට පත් වෙනවා. ඒක දෙකතරා. ඒ නිසා යම් කිසි කෙනෙකුට දන්නවනම් ඒත් මේ පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ අත්‍යවශ්‍ය නැත්ද කියලා. ආරම්භක විස්තර අවබෝධයෙන් කියනවා අපි මොනවා දන්නේ නැහැ. එනිසා මේ ගෞරවකට කලියන් යනවාගේ විශ්වාසයක් තියෙනවා. ඒකේදී නරකට ගිහින් මේ විශ්වාසයෙන් කාර්යයක් කරගෙන આવොත් ඒ නැත්නම් මේ ගන්නා කියන කෙනෙක් දෙන්න උගන්න ගත්තොත් ලොකු ආශාවක් බලන්න. ඒ ඉගෙන ගන්නත් හොඳටම ගන්නවා ඉගෙන අධ්‍යාපන ආයතන වල පවතින ඊර්ෂ්‍යාපස්සක. ඒක මොනවා කාර අනුගේ අනදර පිළිස කටයුතු කරන වැඩ තියෙන හැටි ජීවිතේ වැඩි හොඳයි දෙන දෙයක් කාලා සම්පූර්ණයක් කාලා මේ වගේ කරගෙන ඉන්නේ කියලා ඒවත් මේක දැකලා. මේ දෙකම ගැන දැන් අරවත් කරනවා කියලා මතක් කරන්නේ මේ ලෝක මෙන්න මේ වගේ අමරාවිච්ඡේදයක් ලෝකේ පවතිනවා. ඒ ඇත්තෝ මේ කුසලයේද මේ අකුසලයේත් දන්නේ. ඒකෙන් කියනවා සියල සත්‍ය විහාංගයේ දේශනා කරලා පිළිගන්න කැමති නෑ. ඒකම ඒ ඇත්තෝ මාත්‍රිකාව ගන්නේ. මේ මාත්‍රිකාව ගන්නව වෙනුවට අර විදිහට ඒ වගේ වේනෝ සතාපි මේනෝ අඤ්ඤතාපි මේනෝ මේනෝ හෝති මේනෝ නෝ හෝති මේනෝ මේනෝ මේනෝ කිය අර විදිහට ඒ වචන කියන අදෝගන් තමයි ජීවිතාවුත් රැකන්නේ මේක තමයි හලවින්න වූ විවුර්තය දොරටුව ප්‍රවිෂ්ඨය ඒ අමරාවිෂ්ඨය කියන්නේ ඒක නිසා අපිට සාමාන්‍ය ජීවිතයක් ගන්න අපිට අනන්තවත් ප්‍රශ්නයක් දෙනවා කියලා කතාවලා කන්නේ නැති අපිට එකට කියලා ගන්නවා. අපි ඒ වෙලාවට අදාළව. ඒක මේ බෝධ කරන්නේ පැහැදිලි තමයි. ඒක නිසා සර්වඥාන්සේගේ විශේෂයෙන්ම දැනන පවතින විකාය අනුව කල්පනා කරනවා සුඛේරවාද ගුණේ ඉතාමත් ප්‍රතිචාරගතවගේ නිදර්ශනයක් ඉදිරිපත් කරගන්නවා මේ වාගේ ප්‍රශ්න ලෝකේ තියෙනවා අපිට හිතුණාට මේවා විඳන්න යන්නත් එපා මොකද ඒක කරුවක් නෙවෙයි. බෑ. කොහොමද වාදනේ එහාටත් ඉන්නේ උකෝ වාද මුකේටපත් වෙච්ච ඇත්ත නිකන් ඉස්ලාම ඒ සංවර්ධනාංශේ කරුවක් නයි. උන්වහන්සේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ දෙරිච්ච දෙයක් මේ කතා කරලා තියෙන නිසා අපි උන්වහන්සේ සාරණේ යන කාට අනාවතනේ අතරන්නේ අපි සතරනේ අනාවතයි ඒ නිසා අපි ඉස්ලාම කරන්නේ අපි කරන්නේ ගැළවිලා ඉවර වෙලයි අපි කාට හරි මොනවද කියන්නේ යන්න තියෙන්නේ ඒ ටික ගන්න ටික කියලා දුන්න නැති දෝෂයක්. ඒක නිසා සමහරු මේ නිසා විචක්ෂණත් කරලා යම් ප්‍රමාණයකට අත්දැකීම් නැරෙන හරි බය ජීවත් වෙනවා විචක්ෂණා ගැන කියලා. ඒකේ වාද මුදේ තුනකට මේ සෑම දෙයක්ම සරල දෙන්න පිළිකවලා. ඒ නිසා අත්දැකීම් කතා කරන එක නිකන් නිකන් කොම්බේ. හිතපු වෙනදව අපි දැනගන්න ඕනේ සර්වඥාන්තිගේ දෘෂ්ටිය. මහත්කේ පුත්‍රයෝ අපි දන්න දෙයක් ගැන බය වෙනවා. ඒක අපිට කාගෙන්වත් අවසරපත් කරන්න ඕනේ නැහැ. මේ නරකනම් ලෝකාතුල දෘෂ්ටියයි කවදිනම් බාරයි. ඒ නිසා ධර්ම දූත සේවාවට යන කෙනෙකුට සිදුවේ ප්‍රධානම අවශ්‍යතාවය මෙයාගන් ධර්මයන් ඇති කරපු වෙලාවේ ඒක වැඩ කරනකොට අපේ අපවත් කුලසිකාන්ත කතා කරාමට අන්තිමට දෙන්න පුළුවන් නම් ලොකුම ලොකු ධර්ම දූත දේවාවක් වෙනවා. ඒකත් අහපුවාම බය නැතුව පංචෙන්පද ශක්තිය දෙන්න පුළුවන්. හැබැයි ඒක පංචෙන්පද රකින්න. ඒකේදී ආ කර්මදේශයක් ඕනේ. ඒකේ මේකට අවශ්‍ය කරන්නා වූ අක්ෂියන්ත කරන්නා වූ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් නැහැ. ඒක තුළ දෙන්න පුළුවන් කවුරුත් අපෙන් අපිට ඉඳපත් වෙනවා. ඒක පිළිගන්න හදලා කියලා. ඒක දැනගන්න ඕනේ අපේ විදිහට. සංඝාල වෙනවා කරපදේ වදා ජීවිතාන අපේ යමක් කරෙන්න ඕනේ ඒ කරනදී මේ ලංකේට ගියානේ නැති මොකද මම කියන්නේ පස්සිකත භාවතනේ මේ ආම්දුරුවා මේ ආම්දුරුවා මේ සංකල්ප ගන්න බෝරෝ මේ අපි අභිමුඛ කියලා දුක ලෝක ධාතකයේ බවක් වෙනවා ඒ සපරිඥාන් වගේ මේ රත්නකාල කුස්ති සඳහන් කරන්නේ විමාසයෙන් ගන්න කියේ අපි ප්‍රවිද්ද වගේ ලෝකේ කටයුතු කරනවා කියන්නේ යම් දේවල් කියන කරන්නේ සිද්ධ වෙනවා ඒ කියන කරන දේවල් අපි දන්න කියන දේවල් නම් අපේ සිල්පද ගැන කතා කරාට ආයෙම පරිබයෙන් දෙයක් ඇති. අපි ඊගාවට ගොත් වෙන සර්වඥාන්තෙට එන්නේ මේ දෙවෙනි අමරාදිත්‍ය කියන කොටිත්තය අරකමයි සඳහන් කරන්නේ ඉදං කුසලංති නක්කදානවාති සතාවෝතං නක්කදානවාති ඉදං අකුසලංති යථාවෝතං නක්කදානවාති නක්කදානවාති මේ කුසලයේයි ඇති හැටි මොහොත වැටෙන්නේ මේ අකුසලයේයි කියලා මොහොත ඇති ඇති වෙන දෙයක් තියෙනවා. ඒ තුමා දන්නවා මතයේ ඉන්න බව. ඒකල් ලක්ෂිකල්. හොඳින් වඩා හොඳ වෙන කිලිය. සීලේ අධිශීලයට යන වගේ දේවල් ඉක්මනට වැටෙන්නේ නැහැ. ඒ නිසා යම් ආකාරයකින් මම මට කුසලය මේ ඇයි මම මේක ව්‍යාකරණය කරන්න ගියෝ අකුසලය මේ ඇයි මම ව්‍යාකරණය කරන්න ගියෝ අර ඉස්සර කිව්ව එකනවා වගේම සංදේහ හෝ රාගය හෝ දෝෂය හෝ ප්‍රතිලේඛය සුඛකතම වේදී හිතේ. දෙකක් මානි හතර හදකේ කියලා කියන මෙතන පෙන්නලා තියෙන්නේ චන්ද රාගයයි දෝෂයයි කටකයයි. රාග දෝෂ දෙක විතරයි මෙතන පෙන්නලා තියෙන්නේ. එහෙම වුණොත් එවන් යම් වූ කෙලෙස් මූලකට වැටුනොත් ඒ කාන්තෙන් මට උපාදානයක් ඇති වෙනවා. මේ කියාපු දේ අත්ද කරන්න අනිත් දේවල් බොරු කියන්න අල්ල බදා ගැනීමක් සිදුවේ. දැඩි ගහයක් සිදුවේ. ඒ උපාදානය නැත වෙනක තියෙනවා. මේ උපාදාන නිසා හඳ ස්වර්ග මාර්ග මොක්ෂ ස්වර්ග මොක්ෂ මාර්ග ඉඳි දෙන්නේ කියන නැත්නම් අර දිවි ලෝකයට දෙන අවස්ථාවක් හෝ නිවන් ලංකාවට දෙන අවස්ථාව තමයි උදිවිලා යන්නේ කියන ඒ නිසා මම මේ තුනය මේ පරිවේශය විශේෂයෙන්ම විචිනක වෙන් කරන හෝ සංසන්දනාත්මක හෝ ගුණාත්මක වශයෙන් මම කතා කරන්නේ. ඒ අර වාගේමයි බොරුම තමයි ශ්‍රේෂ්ඨනවා මේ මේ පිළිබඳව විග්‍රහයකට බයින් නැත්තේ ගොනු සිවාවේ කියන බය. දෙවෙනි එක්නායේදී නොකරන්නේ මේ උපාදානයට බය. මේක යම නොදන්න දෙයකින් එක දැක්කත් ඒකට අල්ලගෙන අනිත් පැත්ත අතහරිනවා. නොදන්නවා. එහෙමම කියන අල්ලගත්තට පිළිබඳව මට මේක උපාදානයක් ඇති වෙන විදිහ ඒක මේ උපාදානයකටයි උපාදානයට ඇති කැමැත්ත නිසා ඒ කෙනෙක් මේ සුඛය මේ අකුසලයට විග්‍රහ කරනවා. ඉතින් ඒක බැලුව බලනකොට බොහොම ආරක්ෂාකාරී එහෙම නැත්නම් අහිංසක වැඩ පිළිවෙලක් කරනවා. සර්වඥාත ඒක මෙතනදී විවිධනයක් කරනවා. ඒ කියන්නේ ඒ පිළිල සමාජයේ වැඩ ඉවර කරගන්නේ නැහැ. ඒක නැත්නම් තමන්ගේ අවධානය දක්වලා දුන්නා මොකද ලෝකයාට මොනවද දුක් කියන්නේ පටන් ගන්න තියෙනවා. එතනදී කුසලයේ මේකේ අකුසලයේ මේකේ කියලා කියන පටන් අර ගන්නකොට එතන ඒකත්තට දොර අරගන්නේ නැහැ. මානසිකවම අමරාවිෂේක වාදය. ඉතින් මේකදී අපිට තවත් එක පැත්තක් අතු කරගන්න පුළුවන් අපි මේක කල මේක දෙවියන් කරගෙන ආපු ජීවන මාර්ගයේදී ඒ පැහැදිලි වෙන මුල් අවස්ථාවේදී අවස්ථාව අරගත්ත මේ සර්වඥාන්තනේ ශූල සීල මන්ත්‍රේ සීල මහා සීල කියන සර්වඥාන්තගේ සිල්පද අරගෙන සර්වඥ ගුණ ප්‍රකාශ කරන මේ පදේශනාන්තේ ඒක අගය කරනවා. සර්වඥාන්තගේ අගය වෙනවැනි බ්‍රහ්මජාලයෙන් ගැලවීම ඒ ඒවා ඉතලවර දැකලා ඒකත් එහා දැකලා ඒවා ඒක පිළිබඳව ප්‍රමාණයක් ඇති නොකර මේ විස්ස ධම්ම වශයෙන් විමුක්තිය ලබන එක ගන්නවා කියන්නේ අනිවාර්ය දුෂ්කර වූ ගම්බීර වූ අනික වේගන වූ අටක්තාවතර වූ නිකුණ වූ පාරමිත වූ මේ ධර්මයේ හදවත් වෙනසකින් ලැබීමයි අපිට තියෙන සර්වඥ ගුණය කියලා ප්‍රකාශ කරනකොට එක විදිහකට තේරෙනවා නිකන් සීලය සීතකල කරනවා ඉන්දිය ගුණ ප්‍රකාශ දෙකේම නෙවෙයි නියම ගුණ ප්‍රකාශ කියන හදවත වැඩිගෙන රක්ෂජාල ගුණ විදිහට ප්‍රකාශ වෙන නියම ප්‍රකාශ. නමුත් දෙක නැවත කුසල යන්නේ නැතුව ආයෙත් මේ දේවල් කරනවා. ඒක වෙලාවකට මේ කඩේට ඇත්තේ ආගමක දෙවියන් තුනක් විදිහට සාමයේ ඉන්දියා සම්මේ විදිහට නවත්තලා හොඳට දෙකේ කතා කරලා සාමයේ දක්වන්නේ කියලා නිරුක්ත කරන විදිහ භාවනා කරලා ඒ වගේම රූපකම ඥාන කෙලවර අපිට මෙන්නේ ඥාන ලබන්න ඕනේ. මොකද නිවන දුරතනක සාධකයන් වලින් පිළිගන්නට පූජාවක් හෝ වෙනත් ප්‍රවණයක් නැහැ. ඒ නිසා ඒත් කියනවා මේ විදිහට මේ ධර්ම මැදට අනුකින් තව ගැන කතා කරනකොට තමයි පොදු අරමුණක් අරමුණ කලේ අනුනා ගැනීම සම්මතක ඥාන සම්මාදිට්ඨිය පහළ පන්ති එකයි අවශ්‍ය නැහැ. අපිට කරන්න තියෙන දුරේ තියෙන සමස්ත කර්මාදීක උපක්ෂණ කර්මාදීක මන්ද කර්මාදීක කල කර්මාදීක කටිය. මම හරියන්නේ නැහැ. ඒකේ කාරණේ පුරන්නද ගානාදී කාර්යයක් තමයි කෙනෙක් කියන්නේ. ඒවාගේ හේතුයේදී සිතන ප්‍රේක්ෂ. අදිනකම ඒකත්වයේ ඉන්සක් දෙකවලින් වැඩක් නැහැ. දානින් වැඩක් නැහැ කියලා කිව්වොත් මේක මෙන්න මේ කියන දැක්ක කරා. මේ කුසලයේ මේ අකුසලයේ කියලා ගන්න වෙනත් නිසා අර දායකත් ඒකට ඒ මේ අනුකේත කරන ඉස්තිය මාර්ගය. මේක විකලයේ මාර්ගය හරියන්නේ කියලා. ආයෙත් තේරෙනවා. ඒ නිසා මේ කුසලයේ කියන්නේ මොකද්ද මේ අකුසලයේ කියන්නේ මොකද්ද කියලද හොඳ ඇති මේ අරියතනාවකෝ අරියත පිස්සෙක් මාර්ගයෙන් අහම කරගන්නවා. අහලා දැනගත්තොත් නම් තේරෙනවා මේ සදාතේ ජාතක ගායනකට සම්බන්ධ විද්‍රෝහයක් තමයි ආදී කතා කරන දේවල් නරකන හොරේ දෙනකොට ඔය කියන්නේ තත්ත්වවල කලකිරීමක් නෑ ඒ වගේම ලාභය ගැන ගන්නවා අනුක දෙක ආකාරයෙන් ගැනීමක් ගන්නෑ මේක හරි දුකම ආකාරයකට එකතන කරකවන්න බලන්න ඒක දුරට තේරෙනවා මේ මුදියට වෙලා තියෙන්නේ එක්තරම නම් දෙ භාවනා කරලා කවුරු වේද වෙනවා සදාය දෙන්න අර සූර්යයා ගාමිනියත් එක්ක දැක්කම විතර ඒක ආප බලන්නේ. ඒක ඒකකට උපක්‍රමනාදී මේ විදිහට යක්ෂයෙක් කියනවා. දානදී කටයුතු කරනවා. ඒ වගේම සීල දර්ශනාගම තේරෙන්නේ සිල්වත් වෙනවා ස්වාමීන් වහන්සේ පස්සාන් සමායතෝ. කියන ජාකල් ගහන කල මානසික නම් ගහන ගහන වගේ විදිහට ගහනවා නේද කිසිදෙයක් තියෙන්නේ. ඒක හේතුව මොකද? ඒ කුසල අපතේ කියන ගොඩනගන ඒ මොඩන්නට කමක් නැහැ කියලා හැදීමක් නැතුව වැඩ කරුවොත් සාහනවාදී. ඒ නිසා මෙතනදී මේ පළවෙනි දෙනේ අවරාධිත්‍යක වාදයෙන් කුසලයේ නොදැයි. ඒක පිළිබඳව කතා නොකරන්නේ මුදාවට බය නිසා උපාදානට බය නිසා කියලා වදත්තම දෙන්නේ කියන්නේ අපිට නැවතත් මතක් කරලා තියෙන්නේ මේ ආධ්‍යාත්මික ජීවිතය ආගමික වෙන්නේ අපි අනුවාදයෙන් දාන කියලා දෙක වාගේ මේ කියවල අනිවාර්යයෙන්ම අගේ ආඩම්බර වෙන්නේ ඒක. ඒ හැමදාම කියනවාට වඩා හොඳ දෙයකට යෑම විතරක් තමයි. විතරෝම දුක් පිටකම් කරන දුක් එදු කරන්නේ. අත්‍යතල් සුණා දුකම් කවියෝගතේ විද්‍ය විතරවල සංසාර විතරේ සිත්තමවන්ත කටේ දෙවි කියන්නේ ධන ආලවක නැවත මොකක් කල්පනා කරන්න ඕනේ. මම මේ කාණේ පිළිබඳ කරනවා හදි දේවල් ඇහෙනවද? මම කියලා අහපු දේවල් ඇත්තටම ඒවා සත්‍යද නැද්ද? ඒ වගේම මම දාන දීපු පිළිබඳව යම් වැරදි දෘෂ්ටියක් තුනනේ වැරදි ලාංක දෘෂ්ටියක් තුන දෘෂ්ටිය රුධිය වෙනවාද ඒ වගේම මට දෙමු වෙන පිළිබඳව හැකරන්න අදිනවා ඒ භාවනා ජීවිතේ දක්වන දාපේ ඉස්සත වැඩිව දානීය පිළිවෙත ඉස්සත වැඩිව සීලය පිළිබඳව මේ සාකච්ඡාට දුර වෙනවාද ආ මගේ හොඳයි ඉස්සර සීලෙක ඉඳලා ආවා බොහොම හොඳයි මම මේ මේ දානෙක ඉඳලා ඒක පින්තරවන්නවා කියලා තමයි හිත මනස ප්‍රකාශ වෙන ගැටයක් එනවාද කියලා හැමදාම අදින් අතලාව බලන්න පුළුවන් කතියක් තියෙනවා. ඒ කියන්නේ ඥානීය ඥානීය සඳහන් ඥානීය මනුෂ්‍ය සඳහන් නෙවෙයි, ජීවන් දකින්න සඳහන් නෙවෙයි කියන කෙනාට බොහෝමත් කලේසිය ඒ ඥානීය සාසීලිය අමතක කරලා මුලින්ම මල නිරෝධය ගැන කතා කරන්නත් කියනවා. ඒකත් නිරෝධ කියන්නේ ශනික නිරෝධය. මේක කියන්නේ එක වරම මෙන්න නිවන් දක්වා. අපිට මෙන්න ගෝලේ ඉන්න වරක් දෙක විද්‍යාවල ඒකවල නිවන් දක්වා කිය. ඒක කියනවා මේ ඉන්න සාමාජයේ ඕන නැතිවම ප්‍රමාණයට වගේ ඉන්නහන්තියමක් අවුනේ කීයේ පිළිබඳ ඔච්චරම ගණගත වෙලා ප්‍රතිදත් ඔයලා භාවනා කරන කෙනෙක් ආදි වශයෙන් අර එක විශ්ව දෙකකටපත් වෙනවා. මේ දෙයක් තමයි බලාගෙන මේකෝයන්ගේ දේම තියෙන අවුරුදු 10 15 විශ්ව කරනවා. ඒක දුර විශේෂයක් නැහැ. උන්කෝ කුලයේ නේය අකුලයේ නේය කියන එක අපි දන්නේ කියලා නැත්ත නමුත් ඒක දැනගැනීම සඳහා ඉදකත්තාව නැති කරන්න ඕන නම් මේ අමරාලුක්කේ වාදී නරේනේ වහ. ඒකක් නෙවෙයි මේකක් නෙවෙයි එහෙම නෙවෙන්නේ වෙනකොට මේ නොවේ නොවන්නේ නොවේ ආදිවතු අපි නගේ ප්‍රශ්නයක් ආවම සංඥා නාමකට තේරෙන්නේ ඒ කාන්තේ මොකද ඉදිරියට ඒක හදනවා වාගේ ඇතිවෙච්ච ඇදෙච්ච ප්‍රතිසුදුහව මේ ආකාරයෙන් කරන්නේ නැතුව අපි ඒක දෙන්නේ ශතපත්‍යාවෙන් කරන්නේ මොකද සත්‍ය කාරණාදී විකාශය කරන්නේ ඒකට කරන්නේ ඒකට කරන්නේ නිසා අපි මේ මාර්ගන්තරාව කරන්තරාව සිද්ධ කරනවා අන්නේ මොලේකට නම් මූලිකම කියන්නේ දෙකේ සමස්තය දෙන්නේ මේ උදලයල මේ අකුසලයේ කියන පිළිබඳව අපි අපට එන්නේ කිසිම කෙනෙක් එන්නේ අදහස් කරන්න එපා මේ කුසලයක මේ අකුසලයේ කියලා ගන්න තුමස්සෙකට බුද්ධාගමෙන් බෑ කියලා. මේ කුසලයේ මේ අකුසලයේ කියලා ගන්න කියලා භවගතකම් බෑ කියන නෙමෙයි මේ කිව්වේ. පටන් ගන්න පුළුවන් නමුත් ඒ කුසල රබදලා ගන්න ඕනේ එන්නේ එන්නේ එන්නේ ඒ සාමාන්‍ය ජීවිතේ පුරා ඒ දේවල් පිළිබඳව දැනුම අලුත් කරගන්නේ අදුපාඩුවක් තියෙනවා ඕනම වෙලාවකට කරන්න නෙමෙයි කියලා කියන්නේ. එහෙම නොවුනොත් ඒත් ඇහිවීමක් සිදු වෙනවා. මයින් ඇහිල්ලක් සිදු වෙනවා. අර ඇහිවීමක් සිදු වෙනවා. ඒක තමයි අමරාවිත්‍ය වාගේ කරන්නේ. ඒ නිසා මේ සීලය සීලය සම්බන්ධව ඒක නිසා අපේ මොන කරගෙන තමයි මේ එක දෙක අමරාවිත්‍ය වාදයක දුරු දෙක හැදෙන්නේ. මේ හරියට දෙන්නේ මේ ඒ අරසෙන් වහන්සේ කාලෙම තිබිච්ච සීලය පිළිබඳව නැත්නම් කුසලය පිළිබඳව යදනුවල මේ කුසලය ප්‍රකාශයටපත් කරන්නේ මොකද සත්‍යවල මේ දිවල හයියෙන් මේ දෙකල මේ මානසිකව කතා කරනවා ඕල් පඬිතයත් බොහෝම දෙත්තලම කල්පයක් ඇත්තේ ඒක මම මොනවද කියේ ඒක නිසා ඉතින් විදිහට ලක් වෙනවා. දැන් ගන්න අපේ කියනවා නම් අනේ ස්වාමීන් වහන්සේලා සහ සාමීයයන්ට ලැබෙනකාට ගැස්තු රාජ්‍යයට කලයට විශ්වාසයක්. ඒ වගේම මුදල් යාත්‍ර වලට දීලා නැති එක. ඕකට ඒ විදිහට කරලා මොනවද? ඒක ප්‍රතිජේ අත්‍යවශ්‍යම මොනවා වෙයිද? ඔච්චර නම් නැත්නම් විදේශ නියම 500ක් කියයිද? එහෙනම් මගේ තාත්තේ වල තමයි අපි ලොකු සාධන දේවාවක් කරන්නේ. දෙවනේ රාජ්‍යයක් ආව ගන්න තහවුරු ඉස්සරහ විවර මනසයි කියලා සුත්තර සලෝකුත් කියයි. ඒක හරියට විකාරයක් වඩ කරලා කියනවා දෙලෝටි. මේ කතා කරන්නේ ඇත්තම වේලික ශික්ෂාපදයක් නේ. මේ දුහෝම වල ශික්ෂාපදයකට කතා කරන නිවන දෙන්නේ නේ. අර ශික්ෂාපද ධර්මයන්ට නිමුද්දාවල ඉදිරියට කයි කරනවා. මේ දෙන්නේ ලයිට් කරන කොටක් දැක්වලා තියෙනවා. ඒක සමාජ සේවාව කරන්න පුළුවන් වාස්තු අධ්‍යාරම නැතුව ඒ මොකනේ නැති කියලා විශාල සාධකයක්. ඒ වර්ධුනේ දැනගත්ත දෙවි වල කමක් නැහැ නේද? එහෙනම් දායකත්වයේදී ආහාර කියන්නේ කමක් නැහැ. ඒක දුරු පරම්පරාව වල කරනවා නම් ඒක ඉතින් දරුවක් අනිත් කීයක් ඒක දෙන්නේ. ඒක දෙන්නේ ඒක දෙන්නේ කවුරු හරි මේ අනිත් මේ පුළුවන් කමක් තියෙනවා ගන්න කාරණා කරගන්න පුළුවන් කමක් තියෙනවා රාජ්‍යතුම කාලයක්ම මම විකාරය යන්නේ කියලා ඒ මොකද කියන්නේ අර වැඩි හරියට වෙන වෙලාවට ඕකේ ආදී දුන්නා කාගරේ අදීක ප්‍රකාශ කරන්න පුළුවන් නම් විචුණා කියලා වලිකාන්ත නොකලින් කියලා මම මෙතන මාර්ගදන්නේ මොකෝ සමාන දෙයක් කියනවා කියන්නේ. ඒකම තමයි මේ දෙන මාත්‍රා මෙතන මුලින්ම මේ මුළු රටේ රටක් කියලා කියනවා ආධිකයේ ක්‍රියාමාර්ගය කියලා රාජයා ඒ වගේම සංගහය සියලුම අයංගන්නේ ඒ අර අන්දල රූපේ වාර කරගෙන ලක්තියි. අතුතුරන් කියන්නේ තෝරන්නේ ඉතින් ඒ නිසා කනවාලේ ප්‍රයෝජනපත් වෙනවා කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. ඒකේ මොකද මේ වාදිරාජ කටුකට ගත්තා වූ පඬිලයක්. මේකම අට කරක්ක වාදිරෝ අහේද මේ ඥාන වේදේ පාදින කියලා එක්කලම කර්ම විදිහට කරන්නේ ලක්ෂය ඒ ලක්ෂය එක්ක හදකම ගිනන්න බැරි මේ තරමට මේක ඉතිහාසයේ ඉගෙනගෙන පාළු මේක ඔක්කොම එන්නලා අමාරුයි ඒගොල්ලන්ගේ අත්ලමිතර කරපරාව ඒ කියන්නේ ඒක වෙන කාරණේ දැන් කාලේ නේද ඉන්නේ ඇත්තටම මම කතා කරන්නේ අපි ඉතිහාසයේ නැත්නම් අපේ තේරවාද ඉතිහාසයේ සුනිද වතාවනේ ඉතිරලා තියෙනවා ඒ සමුද්‍රක අත්කතාවේ දෙන්නදී තියෙනවා ඒ ලංකාවේ විද්‍යාවේ යෝගයේ ඉන්නේ යන කාලේ විපස්සනා කරන කරන්නලාසි විපස්සනා කරන කෙනෙකුට ඒ වගේම ග්‍රන්ථ කෝල කරනවා ඉතින් අතර ත්‍යාගයක් කරනවා එතකොට ඒ විලක්ෂණා කරන කෙනෙක්ට කියන්නේ නැහැ. ඒකත් දන්නේ තමයි සීලාකල් වල පොදු කතාවකට පැත්තට ඉන්නවා. ඒ සමාධිය නිසා රාගපතේ වෙන් වෙනවා. ඒ වගේම විලක්ෂණා උදාහරණ ගන්න නිසා ඒ දේවනාට බාලන්නේ පැත්තකට වෙනවා. ඒකතර ගන්න දීර කරනත් තමයි වැඩිම ඉතින් අපි දැන්නේ පැහැදිලි කියලා කියනවා. අපි දැන්නේ නැත්නම් අය කරන්නේ නැහැ. ඇත්ත. ඒ වගේ අපි දැන්නේ ගන්න නැත්නම් රාගවල කරුන්නේ නැහැ. භාණ්ඩ වේගයක් හැදුනා නිදන්නත් එක්ක. එන්නේ දෙවලට වාදයක් ඉදරකට අනිවාර්යෙන්ම මේ ලක්ෂණ කරනකොට තරතුමයි කියලා. ඒ ක්ලාන්ත වේගය කරනකොට දුක දීලා තියෙනවා. ඒ අපේ වෙලාවට වාදක දීලා තියෙන නමුත් දැන් කොට කියන්නේ තේරෙනවා. අපි මේ කරගලා කියන්නේ දැන් කාලෙදි තාහක ඉඳලා කරගින කරගින. නමුත් වාදනා වාදයේ පුස්තල කරුණක් විපස්සනා කරනකොට අපි ලක්ෂාම තව දුරානේ අන්න ඉස්සරහ සම්පූර්ණ දෙවියන් නරඹනවා. මොකක්ද කරගත්තත් ධර්මයෙන් ධර්ම ශක්තිය කරන්න බෑ. ඒක අපි මේ අද ප්‍රදේශයක් වෙන අද ජනප්‍රිය ආලයක් තිබුණ ඒ සත්‍ය හොයන්න ගමනේදී අපි යනකොට මොනවාද වෙලාවේ හදවතට තියෙන අවලාවිත් වෙන වාදෙ දෙන්න වෙනවා මොකද මේ වාදයේ ගැත්තේ දෙවියෝ වලින් සත්‍යවල සංස්කරණය කියලා තේරෙනකොට මන්දිකයි මෙතනයි අර කියන විදිහට කට කරක්ක වාදෝ අනුන් වාද කරන අනුන් වාද කරලා හොඳටම තියෙන ගමකම දාන්න දෙන්නේ. යාළුවෝදී නූපා කෙස්කලව කවුද ගෙනල්ලා තියෙනවා. මේක නිසා හත්පත් විකාර ප්‍රශ්නය තමයි කපලා. ඒකත් හොඳයි. දෙවෙනි සැබෑ වල නමුකුත් නැහැ. ඒක හේතු වෙන දුක අත්කරන්න ඕන නමුකුත් නැහැ. තමන්ගේ මතය තමන් ප්‍රකාශ කරන්න ඕනේ. මේ කරගෙන යන්න පුළුවන් දෙයක්. අද ගණන් අල්ලගන්න පිළිබඳ අනිත් කීප දෙයක්. අපේ කරන්නේ හැමෝටම ජීවිතේ කිසිම දෙයක් අපේ කරන්නේ මේක සංගලවගත්තොත් අදුකේ කතා කරන්න ගන්නත් කියනවා. එනිසා ඒකත් අර සංගලක ඒ අර බුදු නමේ අදිදුර කලලකට සම්බුත වගේ කලකට කිව්ව මත්තම වේදී ඒ තරම්ම තරම් වෙනවනක් තියෙනවා. ඒක නේදමනේ බඩගියක්. ඒකත් එක්ක වෙන කතාවක් අපිට. අත නැතුව අපිට අංගවලම් දෙන්නේ. විද්‍යුත් යන්නේ වහංගලක් කරලා මේ තේ හොයක අහලා ගන්න කරන මේ කරන්න පුළුවන්. ආන්දෝලන කරනකොට මෙතනින් නගා අපේ එළිය අමරාන්තික වාදේ යනවා නම් හදවත ඉතලා ඉතිරි නගන්න ඕන කමක් නෑ. මම යන්නේ අපේ ගානකොට සංගීතය ආරම්භ කරනවා. සංගීතය දෙන්න පුළුවන් නම් කාටයි ඒතර මේක උත්තර සාධන දෙනවා. මේකේ පන්තිලේ යමන සීලයක් කරනකොට ඔබ හැමදාම සීලයක් ආගත්තක් දුන්නා එච්චරට විහිළුවක් මිස ඇතිදේ එන්නේ මේ කුසලයේ මේ අකුසලයේ කියලා තමයි හදිහට ඉස්සාද නැතිවෙත් සමානලාට මේ අනිත්‍යත්වයේ පන්තිලයේ සඳුරම දැකලා නිතරම දැකලා අතකරත්ත වාදය නිදු වාද කියලා ගන්න බව දැකලා ඉස්සේ වාදයකට පත් වෙනවා ඒක සාහිත්‍යයෙන් එන්නේ දෙයක් නෑ. හොඳටම දැනගන්න ඕනේ සුළු පරිවර්තනය මහ පරිවර්තනයක් හරි දෙකයි. ඒ කාණික පටන් ගන්නකොට මේ කන්දකන්ද ස්වාමීන් වහන්සේ ජීවත් මහත්තයා රහතේ වශයෙන් හත්ලක් කරලා තියෙනවා ඒ අවුරුදු 40 දෙකයි 10 අවුරුදු 40ක් ඒ කාලෙත් හැදී මහානිකායවල මහානිකාය මහානාථ ආනන්දේ කව ඒරු කියලා කියන අවදාන භාවනා කරන පිටකල ගන්න බැරි කාලය ඒකට විහෙතක විසන්දියක් නැහැ මේවා කරන්නේ විහෙතක විසන්දියක් ඉන්නවා ඒ මනුස්සයා වගේ දෙයක් ඉන්නකොට මේ මනුස්සයෙකුට කරන අභ්‍යවකාරය කියලා යෝනිගාරයේ දෙවිසද්දේ ඇවිල්ලා තියෙනවා ඉතින් මේක වල ආයතන කරන දෙයක් කරගත්තොත් ඒක වැඩි යමක් ඒකාන්තයෙන් මොකටද කියලා අනිස්සා කරනවා මිනිස්යාට මෙහෙම සංකල්ප දෙවියන් කියන අපරාධය හරි කියලා කරන්න එපා. දුරු වැඩක් මතවාදයක්. ඒක එක්කම කියනවා මම අදහසක් ඇති කරගත්තා. මුළු ලෝකෙම විරුද්ධවක් මම කරනවා. මගේ පැත්තේ මම යොදවන්නේ මගේ ආලෝ මම ආලෝ කරනවා. මුළු ලෝකෙම විරුද්ධවක් කරනවා. අර ඉන්ටර්නල් කාර්යය වශයෙන් සම්මේ රැල්ලට ආවිලා රැල්ලට යන බෝල් කපතිරවන්නේ මේ බුද්ධාන් සඳහන් වේලක් කරනවා රැකිනේ කාර්යයේ අනිත්‍යන්ත පූර්වකව සීලේනා දුක්ඛාරගෙන ඉතිරි. අන්නේ ඒවත් තමයි අමරාදිත්‍ය දෙකට යන්න වෙනවා. මොකද යහපත් වෙන නැත්නම් පටන් වල දින දිග කල්වලා තියෙනවා. ඒකම මේකත් ඒ අර කියන සංදේශ මයමෝ කියන අතරගතින් දැක්කේ සයින් දෙකා පිටාරියක් ආක්ෂේපීයෝ නැත්නම් කාපිනු දුක්ඛය. ඒ භාවයක කාර්යය උදාහරණයක් සම්පූර්ණ දෙත් වේදනා කරලා තියෙනවා. උන්වහන්සේ කියලා තියෙනවා ඒ අනිත් අතින් කකුල කන්දන කියනවාට සමානයකටලේ ගන්නවා නෙගන්නවා කියන එක විකෘති බලාගෙන ඉක්දෝ බලාගෙන ඉක්දෝ බලාගෙන විස්තර බලාගෙන තමයි ආවේ. විනාඩි දෙකක් ප්‍රකාශ කරලා විශ්වයට මුදල් ගහලා දෙනකොට ඒක ගියාමහමගේ පැහැදිලිවම තේරෙනවා විශ්වවිද්‍යාල මහාචාර්යවරු සැපයි කියලා පැත්තේ දාලා තියෙනවා අනේ මේකත් දැකලා හරිනම් ඉන්නේ අපේ પરම්පරාවට මුහුණයි ඒක තමයි ඔබට වෙනවා කියලා බොහෝම පිළිවන්ත බොහෝම ගුණවත් අහගන්න එකක් කියලා දෙන්න කියලා ඒත් එක්තරේ සමාජයේ තියෙන ඒගොල්ලන්ගේ වචන අත්වල පළවෙනි මධ්‍යමාකාරයට හේතුව මේ මුක්තිය එක හරියට මම කියන්නේ නැහැ කියලා සම්බන්ධ ඒක පුරුද්දට තේරෙනවා දෙන්න අරන් මේ වටිනාකම ගමනක් කරන්න යන්නේ. හැම වෙන දිහාට, හැම වෙන දිහාට ප්‍රවාහන දිහාට ගිය ඒක ආයතන. හැබැයි ඒ කාන්තේ යන්නේ රැළ ඒ භ්‍රාන්ති කියන්නේ සංසාරේ පැවැත්ම සඳහා එහෙම නැත්නම් මේ ලෝකේ පැවැත්ම. මේක නානාත්කාර වේද කියනවා, යක්කම් කියනවා, මූල ධර්ම කියනවා, සමීකරණ කියනවා, සුද්ධම ගන් කියනවා. මුතුමන් කියන කමතුල මේ සීලයක් හදගෙන ඉන්නවා දකින්නේ. තමයි නෑ අඛණ්ඩ පවතින සමාධියක්. තමයි නෑ විපස්සනාව ප්‍රාත්මන් වේවා විපස්සනාව. ඒ ශාසනයට අවදින්නේ මේ විදිහම අපි මොකද තියාගන්න ඕනේ කියලා දෙන්නේ. ඉතල ගැඹුරින් මේ විදර්ශනාව නැත්නම් මේ මාර්ගයේ දෙන්න දෙන්නේ මේ අත්දැක සූත්‍රයේ මේ අරුවත්ය ලැකලේ අනුගලා ඕනේ සත්‍ය දෝන සංදාහකයක් තියෙනවා කියලා අදහනවා. ඒකම අරුත්යේ දෙකට රාගය සමාරු සත්‍යනවා. නමුත් උත්තර විස්වාදනේ ඇත්තටම ওই දේ විදිහට සමහරවල් නාතන්ද ඒ ආරම්භ ගතකල කිසිය අවශ්‍ය වෙනද ඒවත් තමයි කතා කරන නිරෝධය මේ අත්‍යන්ත ගන්න කාර්යයකට මේ භාවනාවකල අනුගත කරනකොට අපට ඒ සාධන ඒ කොට කරන් කරන බැරිද කියලා අපි සමහර වෙලාවට අන්තමන්ද වෙන වෙලාවල් අන්තමන්ද වෙලා ඒකත් හොඳයි මේකත් හොඳයි මම එහෙම කිව්වෙත් නෑ මම එහෙම කිව්වෙත් නෑ එහෙමත් නෙවෙයි එහෙමත් නෙවෙයි කියලා ළඟවන්න දෙයක් මේකත් නෑ කරලා තියෙනවා ඒ කාන්ත භාගයක් ඒකනාට වෙන දුක ඒක ලක්ෂණම කියලා කියනවා. ඒක කිරින්නේ, දරදින්නේ, යාද කිරින්නේ නයි. නැත්නම් මේ මන ඇවිල්න්නේ නයි කියන්නේ. හරි අපිට මේ දුක් නිති දරවතු සංඝන් විතර කියලා දැනගන්න දීපේ. අන්න ඒ පිළිබඳව යෝගාවචරයක් විපස්සනා කරන යෝගාවචරයාගේ මත නිලය නිදි වෙන හැටි නම් ඉස්තුනි නිස්සුන ආශ්‍රය වෙනවා. පුදුමාකාර විදිහට තමයි මේ විපස්සනාවට උරදීලාදී කටයුතු කරනකොට වඩා හොඳ කල්යාණ ධර්මයක් ඇහෙන්න පටන් ගන්නවා. වඩා හොඳ කල්යාණ මිත්‍රයෝ දකින්න පටන් ගන්නවා. වඩා හොඳ කල්යාණ ධර්මයක් නතු භාවයක් ඇති වෙනවා. ඉතින් මේක ප්‍රේමනාමකයක් ඇති වෙන පටන් ගන්නවා. මොන්නෙන්න වෙන කොලයක්වත් මම මගේ ජීවිතය කරන්නේ උන් ඔය විදිහට. කල්යාණ මිත්‍රයෝ දකින මේ නිස්සාරය අඳුනා ගන්නේ කල්යන දරුවන් අහන මේකයි හරියට තේරුම් ගන්න තමයි දෙක තුනක් අඳුර වඩා හොඳ කල්යන ධර්මයක අදකට දෙන්න ශක්තිය දෙන්නේ මේ කායයෙන් එකර වශයෙන් විදක්නායි එන කීයතියක් දුරලයි ඉන්නේ ඉඳක් කියන්නේ දුරලයි දුරත්තම අනිකාගම වල තියෙන කිසිම කෙනෙකුට කෙලවරක් නෑ මේ පළවෙනි සමයක් නෑ දෙවෙනි සමයක් නෑ තුන්වෙනි සමයක් නෑ හතරවෙනි සමයක් නෑ මේ මොකද ඍජු ආර්ය අෂ්ටාංග මාර්ගයක්. විතර උත්සාහ කරන ළමයින්ගේ අපේ ජීවිතයේ අපේ පෞරුෂත්වයේ අපේ හිතයන් අනුව සියලුම දෙයක් තියෙනවා කියලා එකක් නම බලනවා. කරන්නේ කරන්නේ. මෙලොව මොහොත දෙයක් දෙකින් දෙයක් මාර්ග ප්‍රතිස්ථාපන කරනවා. ඒක විදිනේට යන ධානයේ කියන සීයේ කියන සමාධියේ කියන ප්‍රඥාවේ කියන අන්තිමයේ කියන දෘෂ්ටි ජාලයේ කියන. ආන්නේ දේ නිසා මේ කුසල අත්දැකීම් පිළිබඳ විශේෂ මතකයක් අදිට ගන්න ඕනේ. ඒක අමරාවිත්‍ය වාදයේ වහන් ගන්නවා. මෙතනින් අපි පරිවර්තන දෙකදාන සමරාලි කියනවාගේ කාර්යයේ දෙලෙන්නේ විදිනවා ඒක මන්නේ හොති නෝනෝද සම්බ බුද්ධිකයි නේද කොලකල කෙලකල ඒක තමයි ප්‍රශ්නයක් ආවම අත්ති කරලෝතෝ ඉන්නකේ නරින්කද ලෝකයක් තියෙනවා එහෙම නැත්නම් මත්ති කරලෝතෝ මන්නේ මත්ති ලෝකයක් නැත්නම් ඒක ජීවනා ජීවන කියනවා නැති දෙකම තියෙනවා නැවතේ මෙතනක් එක්නා කියන දහෝතේ මේක දියස්සේ ඒකක් නෙවෙයි මේකක් නෙවෙයි අරකට නෙවෙයි වෙනෙකුත් නෙවෙයි නැත්තෙත් නෑ නැත්තේමක් නෑ. අනිවාර්යයෙන් ඒක පිළිබඳව විශ්ව වෙනවා. උදාහරණයකට අපේ ඒ වාගේම මේ ලෝකයේ උපකාරක රත්නෝ ඉන්නවද මවතියෝ ඉන්නවද මේ විනාම පවතින දිවනාලි කතාව කරනවාද මරණයන් මැත්තේ අවදිනවද නැද්ද ආදී වශයෙන් මේ සර්වඥාන්සේ දේශනා කළ තියෙන මේ අභ්‍යාකරණත් ඒ හැම දෙයක් සම්බන්ධව ඒක අමරාදීත් දෙකකට හැදෙනවා. ඒක හේතුව ඒ අතන අත්වේශයක්නේ අදාළක් නේද? ඒක නම් මේ අමතර අනන්ත විහෙර කාණ්ඩයක් කියලා සාමාජික වශයෙන් ආර්ථික වශයෙන් තියෙනවා මේවා නන්නේ. ඒක ඒකත් ඒක පිළිබඳව මොනෝව කක්කකට පස්සේ. අමරාදීත් ඒක ආදීකටත් වෙනවා. ආර්ථික වහන්සේ එකක් මේ වෙලාවට කරන්නේ මේ අත්‍යතාවකෝ කරන් මරනවා. ඕකේ තථාගතෝ කරන් මරනවා. ඕකේ තථාගතෝ කරන් මරනවා කියන කතාව ඇහුවු. සංඥාන්ත බුදුදාන වහන්සේ තථාගතයන් වහන්සේ තථාගත වන්නා වූ මේ සහතන් වහන්සේ නම මරණවත් වෙයිද නොවේද කියලා අවසන් කියනවා ඒ වගේ සිද්ධාවයි. ඒක අපි මෙච්චර විදිහට කවදාකවත් දුක විශ්වාස කිරීමේදී ආගයක් වෙන්නේ ඒ නිසා මේ සංඥාකට හම්බෙච්ච දානවල අලසනාගේ සංඥාකට මේ දේශනා කරන්න කියලා යත් හරියටම අත්දැකපු දෙයක්. නමුත් මේ අමරාවිද්‍යාවේ වාදයක් ඒ එකම තියෙන්නේ ඒ අත්දැකීම් ප්‍රයෝජනෙ ගන්න වැඩිත් වෙලාවෙදී ධර්මයේ දේශනා කරන රජකනාගේ විදිය මහා සම්මායේ මහා සත්‍යයේ ක්‍රියාත්මක කරන කොට මේ කියන හරකනාගේ අමරාවිද්‍යාවේ වාදයකට පත් වෙලා වගේ ඇත්තෙත් නෑ ඇත්තෙත් නෑ කියලා. ඒ නිසා ඒ අධ්‍යාපක වස්තු පිළිබඳව අරවකලෝකේම කරන්නේ හේතුයි. විදේක ඉඳගත් මනුස්සයාට වහාම චතුරාර්ය සත්‍ය පිළිබඳ භාවනා ක්‍රමයක් පිළිබඳ කියාදීමේ ඉඳගත්තා ලබා ගන්න මේ ජීවිත සත්‍යයක් ඇතිවෙනවා. ඒත් ඒකට යම් යම් තැන්වල උත්තර දෙන්න තියෙනවා. මුද කතා කරන පස්සේ පස්සේ සාගතයන් වහන්සේ කියලා කෙනෙක් නැතිකොට මරණින් නැත්තේ ඇතිවෙන කතාවක් නෙවෙයි. අන්න ඒකදී තේරෙනවා මේ අනාරිත්‍යක වාදී ජීවිත හැම ආගමකම හැම දර්ශනයකම යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් මේක සමහර කන්‍යක් පාඩකක් කරගන්නවා. ඒක තමයි ආයුධයක් පාඩකක් කරනවා. කරලතනට දෙන්නයි දුරවනවා. ඒක දුරවනම ඒ අකුලක දුරවනාලි ප්‍රශ්න අධ්‍යයනය වෙනවනම් අපේ සාධිත සම්පත්තිකයක් ඇති වෙනවා. සංකෘති කරගතියක් ඇති වෙනවා. සිංති ගැටයක් ඇති වෙනවා. ආන්‍ය සිංති ගැටේකට අපිට මොනක් ක්‍රමයෙන් මොනක් නෙමෙයි වාගේ සිරකය දෙක කොටල අතුල දෙක ඇති වෙනත් හරියට කතාගතයන් මාර්ගයෙන් අතුලේක නැත්නම් ප්‍රබලෝකයක් වෙනවා මේ ලෝකයක් වෙනවා ප්‍රශ්නේ උත්තරේ දෙක අපිට ලැබෙන නිසා අපේ සිංහමාගේ පැත්තට දැඩි අවික්ක අවික්ක ප්‍රකාරයක්. ඒක තමයි හතරක් කියන්නේ. අන්නේ මෙතිට අපි මේ අමරාවිද්‍යාව වාගින් උත්තර දෙනවන කවදාකවත් ප්‍රශ්නම අහ දේශනා වෙන්නේ නැහැ උත්තර දේශනා වෙන්නේ නැහැ රාජසංගීත කරනවා ඉතින් සර්වඥාගේ දේශනා කරන මෙන්න මේ වගේ යම් කෙනෙක් අමරාවිද්‍යාව වාදයට පැමිණෙනවා නම් උන්වහන්සේට ඒ ප්‍රශ්න සාකච්ඡාව අහගෙන ඉන්නකොටම මේ පුද්ගලයා මෙන්න මේ ප්‍රකාශ කරන්නේ මොන හේතුව නිසාද කියන එක නිරෝධ ලැබෙනවා ඉතින් යෝධනා මේ මොකද කර්මාදී වෙනදාගෙන ඉර වෙනවා. ඉර වෙච්ච ගමන් සර්වචරණ දෙන මේ පුදුලන් මෙන්න කියන අහුවලා දෙන අපරාධ දෘෂ්ටියට අහුවේ. මෙන්න මේ දෘෂ්ටිය ඇතුලේ වෙන නිසා මේ සම්ලෝකිය මේ පුදුල අකවල් තම උපදිනවා කියන එක සර්වචරණ කියන්නේ. මේ වගේ ගොල්ලලක යම් ස්ථානයකට බලවම මෙන්න මේ අර කරවෙන් අපි මේ වගේ කටයුතු ඒ දැක්කම ඉන් යහකටම දැනෙනවා කියලා රවිකාන්තේ දේශනා. මොකද මෙන්න මෙවැනි වාද හැට දුකේ දර්ශන දුක්ඥාන කියලා කියන්නේ මෙන්නේ දුක්ඥාන ගලවා ගන්න මෙන්න මේ විදිහට කටයුතු කළ යුතුයි. ඇගේ ගාගන්න නැතුව මෙන්න මේ විදිහට කටයුතු කළ යුතුයි කියන කරවචන දෙයක් එනවා. අපේ භාවනාවේ සුද්ධ ආගෙන ඉන්නකොට භාවනා කරනකොට අපිට වැටහෙනවා නම් යම් කෙනෙක් කරන්නේ අදවසනට විස්තර කරන අපි ඒක පිළිබඳව වැඩි දියුණු කරලා කරන්නේ නමුත් මේ යම් තැනක ඉවරලා කියලා කියනවනම් අන්න ඒකට ඇඟට හිතට යොවිලා සත්‍යදා විචක්කතා වෙන්නයි දුක් ආරාධනාව පිළිබඳව ප්‍රවේශයෙන් කියනවා මට මේ ඒ අත්කුන්ගේ විලාගතියක් ලැබෙනවා මරණය නැතිලතියක් දෙනවා ඉන් පිටත් වෙනවා නමුත් කවදාක කවදාවත් නැති දෙවි දෙයක් ආවදේ කරන්නේ මම ඉතිහාසන්නේ මේ කතා කරන දෙන්නේ ආන්දර ඉන්නකොට අතෝලා මේකට ධාරි අතෝලා මේකට ධාරි මෙයාමන්න කියලා අතනෝක දෙන්නේ මෙයාමන්න කියලා අතනෝක දෙන්නේ ධර්මයට දෙවනේ ඒකේ මේ දෙවිලන්නේ මේ දෙකලොත් හොඳයි මේ දෙවිලන්නේ මේ දෙකලොත් හොඳයි කියලා මුලට යන්නේ නමුත් ඒක මම කල්ලි යුතුමයි මේ දෙවිලා දුක වෙලා ආවා වෙලා කරන්න බලන්න කියලා දෙන්න නිසා හරියට නම් මම ඒ නිසා විස්ස ගන්නවා කියන විමුක්තිය මෙතනද මම ඉඳලා කියන්නේ උත්සාහයේ වේදනාව පිළිබඳ ආස්වාද ආදීනව විස්තරන මේ තේරුම් වල තේරුම් එක විහාර මොදේශාපත් කවින් දෙක්කා නැත්නම්දී විද්‍යාවෙන් මේ දේවල් ප්‍රකාශ කරනවා යම් වෙලාවක මේ දුක්ඛ වූ ගම්භීර වූ අපි මේ අක්කාවතර වූ පඬිතුමේ දේ නිකුණ වූ සාන්ත වූ සුඛ වූ මේ ධර්මය අධ්‍යාත්මවාදයේ ලෝකේ පහළ වෙන අර්ථය කියලා ගන්නවනම් අන්න ඒක තමයි කියන අධ්‍යාත්මයේ එතකොටනේ ගුණ ප්‍රකාශ කරන ගුණ ප්‍රකාශ කරන කියන තමයි මේ දෙකේ අධ්‍යාත්මයේ තියෙන ගුණ ප්‍රකාශ කරනවා කියන්නේ ඒකේ සාමාන්‍ය ආර්ථික සංකේත සංකේත ගතිය ඒ නිසා කරවතනාගේ ප්‍රකාශ කරන එක ප්‍රධාන සූත්‍රයේ මාර්ගයේ මනසයන් ආරම්භ වෙන්නේ ගැඹුරු සංකල්ප ප්‍රකාශන දෙන එකයි මගේ පරණ දුක් අකුසලයේ ඒක ගුණයක් කියලා නම් කියන්නේ බලපෑම කවදාකවත් ප්‍රකාශ කරන්න බෑ. තමන් මේකට බහගෙන යම් ප්‍රමාණයක් තමන් දෙක අදිස්ථාන ශක්තිය ප්‍රකාශ කරගන්න ඒවා ගුණෝම ලක්ෂණ දෙන්න දෙන කීයක් වේනවා තමයි මම බලන ටයිම් එකක් දෙනවා කොච්චර කඩකාරණ වෙන කාලයක් කියලා දුන්නත් ඒක සර්වඥාන්සේ කියන නවයක් ආරම්භයකට ලක් වෙන්නේ ධර්ම සංයෝජන හරි තමයි අපේ හරි කමන්නේ ඒවාක් කරනවනේ අනිත් මේකට ලොකු කලඟක් තියෙනවා ඒ ක්‍රියාවක් කළත් සත්‍ය හරිය සමාධිය හරිය සාමාන්‍ය මොහොතකට බෙදලා ගන්න දෙයක්. ඉතින් ඉස්සරම නිහංකාර ඉස්සරම ධර්මයේ ලොකු ත්‍යාගන මහා නිදානනි හදලා ගන්නත් මම දන්නේ භාග්‍යතුන්වන්ට වැටෙනවා කියන සත්‍යය දිගින් දිගට දිගින් දිගට යනවනේ මේ ගැඹුරු දුක්කතේ ධර්මයේ ධර්ම භාගයේ කුතුහලාකාරයක් වෙනවා. යම් යම් තමයි ධර්මයේ ලක්ෂණ දකින්න තමයි සබෝධනාවේ දක්වන්නේ. ඒකත් උත්සාහ කරන්නේ අනිත්‍යයට වඩා අවිනෝදයෙන් කියන්නේ සාධන ධාර්මාවන් කටයුතු කරන ඕජෝ දෙනාගේදී සමත විචක්ෂණා භාවනා කරනකොට වගේ ජීවිත අපිට. ඒත් ඉන්නේ ඉන්නේ නිරාකාරයි. ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ අවබෝධයෙන් දේශනා කරන ධර්මයේ අපි ළඟ මොන්නේ තරම් පොදු කරහක්. ඒත් මේ අපි අන්තවලින් සීයක් අපේ නිසාරණ මාර්ගයක් ප්‍රශ්නාවක් කියනකත් මොකද සාධනක දුක්තර අලක් කියන්නේ ඇත්ත වැඩ කළා කරලා ගන්න මිනිස්සු නැත්නම් ආත්මයේ ධර්ම තේරුම් ගන්න නැත්නම් ඒ අපි වහලා ඉතිරිමකට එදිනෙවන්ට වැඩිය නීරේ වැඩකට ගන්න නැති අප්‍රමාද වෙන කෙනෙක් අපි ඉතල අනේ අර අන්න ටිකක් කරලා විශාල දෙයකට මුස්ම ගන්දිස්ථානයක් ලැබෙන්නේ මුළු අපේම වැඩක් කරනවා ඒ නිසා අපිට ගැන අහන්න අහන්න අහන්න මේකට වඩා ලොකු සංවේග පහළ වෙනවා ඉක්මන් කරගන්න අවශ්‍යතාවය පහළ වෙනවා ඒක තමයි මේ සිස්ටම් සර්වඥාගේ බලාපොරොත්තු වෙන නිසා කල්පනා කරගන්න මේ වාදිත ඇහෙන්නේ වාදිත කියලා කරපු පිටක් නිසා මේ අරගෙන ටිකක් සංශක්තියක් නිසා ඒ සංවේග ඇහිලා අපි මේ කරගෙන යන වැඩ අර තවත් පැහැදිලිව ශක්තිමත් කරගන්න ගියොත් ඒ කාරණේ මොකද මේ ධර්ම සාපේක්ෂ කියලා කියන ජාලය මොකක්ද කියලා. ඒක ඒ නලවාගෙන ඒ තමයි මාධ්‍යයන් අත්ආදිච්ච දුරකවල පිළිවෙත ගොඩාක් දෙවිතුනේ අපේ නාගනාම විද්‍යාවට වල ගොඩාක් තියෙනවා මේ දේවල මේ සාහාරයකම අලකවන්න අසුආන්නා වාගේ මේ කෙලෙස්කතා නිසකන් සත්‍යයේ බලයේ සිරිතුනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් අදද හින්දාන් දේශනාවෙන් මට ගන්න කරලා තියෙනවා සුදුසු ආකාරයෙන් සංකීර්ණයි වෙනවා